බව දන්නවා කියන සිහිය පවතිනවා ඒ විදිහට ආරයන්ස දවසේ මෙහෙණින් වහන්සේලමත් එහෙමයි ආරයන් වහන්ස මම කලින් කීපතාවක් ඔයාලට කතා කරලා තියෙනවා එහෙමයි ආරයන්ස දැන් සකස් වෙන සිතිවිලි ආරයන් වහන්ස දැනගන්න බව දන්නවා ඒ වගේ සංසිතන පවතින අර ස්වභාවය අත්දකින්නවා ඒ වගේ දවසේ වැඩි වාර ගානක් සම්මාන ආරයන් වහන්ස ඉතින්ට එතෙන්ට අත්දැකීම් අත්දැක්කා. දැන් එතකොට එතමක දැන් කවුරු හරි කතා කරනකොට දැන් එහා කතාවක් එනකොට අපිට ඉස්සර ඒ මොකක් හරි කියන දේ තේරෙන ස්වභාවයක් තිබ්බනේ. මොකක් හරි කියන දේ මොකක් හරි ගැන විස්තරයක් කරනකොට අපිට ඒ දේ තේරෙන ස්වභාවයක් තිබුණා. ඒ වෙනස දැන් සාබිනා ඒක මේ කතා පටන් ගන්නකොට එහෙම වෙනවා. නමුත් සිහියෙන් අර එතකොට ශබ්දේ විතරක් අහු වෙනවා. يعني ශබ්දේ විතරක් අපි එනකන් මේක සිතිවිල්ලක් හරහා මේ කියන්නේ කියන එක දැනෙක දැනෙනකොටම ආරෙන් හංස එතන ආය අර අර සාර ස්වභාවය පත් වෙනවා. ඒ වගේ ආරෙන් හංස දැන් දවස් අපි තුන් 20 වාරයක් වගේ එහෙම આવොත් අර තුන් හතර පහ වාරයක් ඒ විදිහට අනුගත වෙවි ඉන්න පුළුවන්. එතකොට ආරෙන් හංස අත්දැකීම් පරියන්කේට ගියත් පරියන්කේ ඉන්නකොට අර ඒ ස්වභාවය ආරෙන් හංස විනා ගොඩ වෙලාවක් නෙමෙයි ඒ එතන ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය ගැන ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න මොනවාගේ ස්වභාවයක් කියලා මේ කියන්නේ. ඒ ආරම්භහත් දැන් දැන් ඉතින් ඉලක්ක මේකෝ දැනගන්න බව ඒක දකින්නවා. එතකොට එතන පවතින සාමනස මේ මේ සම් කැපිනේ ඉතින් කිව්වද බෑ වයිබ්‍රේෂන් එකක් වගේ තමයි මට දැනෙන්නේ ආරම්භහත් ඒක. මට වචනයක් දැම්මොත් ඒ වගේ එකක්. ඒ ආරම්භහත් දැන් වැඩක් කරනකොට උන ඒක මේ මේක ඒ අර වැඩ කරද්දිවත් ඒ තුලින් ඉඳලා කරනකොට ආරයන් හන්සේ අර මොකුත් ඒක එතනින්ම දැන් ඉතර වගේ එකට එකට ගැට ගහි ගහි ගැට ගහි ගහි යන්නේ ඒ කවබු ඒ ඒ ඒක තම ආරයන් හන්සේ මේ එතන අර දැක දැක කරන ස්වභාවයක් තියෙන්නේ ඒක මේ හැම මොහොතකම දැන් අපි දැන් කොහොමද කියන්නේ හැම මොහොතකම ඒ පවතිනවා නැත්නම් දැන් මොකක් හරි मीम होती है ना पचास में बढ़ाना तो इस बार तीन बार सुबह तीन बार में देखा जरा සාධනස ස්වභාවයක් පවතින මේ සකස් වෙනවා කාලෙම හැම එක වේගයක් වගේ දැන් ඒක හිමකොත් එහෙම එකක් වේගයක් කිව්වොත් එන් එතකොට දැන් මොකක් හරි අපි ආරණහන්සාට හිතමුකෝ දැන් මොකක් හරි ප්‍රේමවා කියලා මේ දේ කරන්නේ කියන වගේ දෙයක් આવොත් අර අර ඒක එකපාරටම ඒ වචනේ දැන් පිට වෙන්නේ නැහැ. දැන් මේ දේ මොකක් හරි හිතලා ඒක එනකොට ඒක ඒක එකපාරටම වචනේ පිට වෙන්නේ නැහැ. එතකොට ඒක අර එතන මේ දකිනවා මේ මේක යන්න ඕනද මොකද්ද? එහෙම අර වචී සංස්කාරය කියොත් ඒක එහෙම එකපාරට වෙන්නේ නෑ ආරෙන්. හරි දැන් ගොඩාක් කරලා ඒකත් දකිනවා. එතකොට අල්හත් ඒක හරි මේ එතකොට අර මොකක් හරි දැන් කරන වැඩ ගොඩාක් තියෙනවා හරි මේක බරක් වගේනේ දැන් එහෙම නෑ කොච්චර ආවත් ඒක හරිම මේ කර්ම මේ නැවුම් විදිහට හැමදාම ඒ තුල ඉඳගෙන කරනකොට අල්හත් මොකොත් ගැට ගැහිීමක් නැහැ අනිම කිව්වොත් හරි අර එකක් කරනවා ඒක ඉවරයි එකක් කරනවා ඒක ඉවරයි අනිම එහෙම හරි හරි ශාන්ත ස්වභාවයක් ආරෙනවා සද්දා කියලා ටීචර්යන් හදවතේ බොහෝම පිං සිද්ධ වෙන දැන් අපි පොල් වැඩසටහනත් දැන් අනික කෙටියෙන් අපිට භාවනාව අනුශාසනා කරන්න අවස්ථාවක් ලැබුණා ඒකට අපිට තේරෙන වචන දිනාරන් වහන්සේට අපි කිව්වා ගොඩ දෙනෙක් ඇතර අනුභාන්තියක් බොහෝම පිං සිද්ධ වෙන බොහොම සතුටුන දැන් අපි කිසිදයක් නොදන්න දරුවෝ පවා ඒක හරියට තේරුණා කියන එක කිව්වා ආරණහස ඉතින් අර අර ඇත්තටම ආරණහස අර බාහිරයට අර ගැට ගැහෙන්නේ නැති ස්වභාවය දැන් නාම රූප වෙන වෙන ස්වභාවය ඒක බොහෝ වෙලාට ආරණවාස අත්දකින්න ඉන්නවා ඉතින් ඒ තුළ ඉන්සාරණත පුදුම මේ ඇත්තටම ඒක හරි සෝයක් ආරණවාස අර එකට එකක් අපි මොහොතක වෙනම හැම වෙලේ හිතවලාගෙන මේ මේ මේ මොහොත විතරනේ ආරණවාස අර අපිට ඒක විස්තරන්න කරන්න ආමුතු දෙයක් නෑ මේ මොකක් හරි ආවත් තවද දුන්න වටිනාකම නම් ඇත්තම කාරණා දැන් මොන දී අපිට ලැබුණ ඒක එතනින්ම අවසන්. යල දුන්න වටිනාකම් තිබ්බනම් ඒව කිසිදා නැහැ වගේ හැඟෙනවා ආරණහස. එහෙම ස්වභාවයක් තියෙනවා ආරණහස. ප්‍රශ්නේ එතකොට ආරණහස එතකොට ප්‍රශ්නේ ප්‍රශ්නයක් කුත් නෑ හත් ඇත්තම අතින් ඔබ වහන්සේට මේ මං ගීතේ මම වහන්සේට කීව දැන් වැඩ ගොඩක් එනකොට කොහොමද මේක කරන්නේ භාවයේ කියලා වහන්සේ මට දුන්න උපදේශය තමයි අම්මා සෙල්ලම්ගේ හදනවා වගේ ඒක දකින්න කියලානේ අන්න ඒක තමයි හරියටම උපකාර වෙනවා ඊට පස්සේ මෙහාට යන්න දැන් ඒ දැන් වා පරියන්කේ ඉන්නකොට ආරණවංශ මේ විනාඩි 5ක් ලොකු කාලයක් මේ ඒක දහක් විතර අර ඒ ස්වභාවයේ මානසික සද්දකද තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තුමාටගේ දේහවල නමස්කාර සම්මානනාච්ච දැනකින් කතා කරන්නද කියලා හිතන ඔබ වහන්සේට මෙයාගේ වහන්සේ කිසි ටික දන්නම් ආරෙන් වහන්සේ. හරි සාමාන්‍ය ආත්මීය ස්වභාවය දැනෙන්නේ කොහොමද? ආත්මීය ස්වභාවයක් නෙමෙයි ආරෙන්. ඒක දැනෙන්නේ දැනෙන්න කියන්නේ කියන්නේ කියපුවා ගැන නෙමෙයි. එහෙමයි. ඒ කියපුවා ගැන නෙමෙයි මේ අහන්නේ. අහන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් දැන් අපි මේ මොහොතේ වුණත් එහෙමයි. දැන් යම් සිතක් හැම මොහොතෙම හට ගන්නවානේ. එහෙමයි. එතකොට එතන ඒ ස්වභාවයක් දැනෙනවානේ. එහෙමයි. එතකොට ඒ ස්වභාවය පැහැදිලි කරන්න පුළුවන්ද මේ ඒ උපමාවකින්. ඒක දැන් ඔය ඔය මේ මොහොතේ මෙහෙණින් වහන්සේට මොන වගේ සිතක ස්වභාවයක්ද මේ කතා කරන දේවල් නෙමෙයි. එහෙමයි. ඒතරේ විතක්කන ඒවා. එහෙමයි. ඒවා සිතුවිලි හදලා ගන්න ඒවානේ. එහෙමයි. ඒ නාම රූප අපි සකස් කරගන්න භාෂාවකට පෙරලන්නේ. එහෙමයි. මේ එහෙම දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. සාමාන්‍යයෙන් මේ ආත්ම ස්වභාවය ගැන තියෙන අවබෝධය. එහෙමයි. ඒ ගැන එහෙමයි ආරණ සාමාන්‍ය. එහෙමයි ආරණ. තුලේ උදේ ඉඳලා සාමාන්‍ය අවංකවම නිර්මලව එහෙමයි. සිද්ධ වෙනකොට ඒ ස්වභාවවල ධර්මයේ දක්වපු ආකාරය. එහෙමයි ආරණ හත. දැන් ඔන්න අපිට මේකට මේ පොඩි ගානයක් තියෙනවා. ඒක ක්ලියර් වෙන්න සිද්ධ වුණා. එතකොට දැන් ඒකට මට කියන්න අපි මෙහෙම කරමු. එහෙම කියනවා වෙනහස ඒ කියන කියනවා නමුත් අර මේ මම කියනවා වෙනහස ඒක කිව්වට අර ස්වභාවය ඉදිරියට ඇවිල්ලා ඒක මේ අරනහස මේ ඒ ඒ ඒ කිව්වා ඒක අවසානරන දැන් ඒක කියලා තව එකට මේක කියලා මෙහෙම හිතුව කියලා එහෙම නෙමෙයි ඒක මට දැනෙන්නේ ඒක මම වැඩක් වැඩක් කරා කාලේ මහන්ස ඒක ගැන මේ එච්චර අර ඒක ඒක බාහිර දෙයකින් අර මේ තොර වෙලා වගේ කරන හැඟීමක් තමයි යාරෙන්නට තියෙන දෙයක් වගේ තමයි දැනෙන්නේ අවබෝධය තියෙන්නේ දැන් දැන් අපි හිතමාරනේ දැන් හරි දැන් අදලත් එක්ක මොකක් හරි කරනකොට දැන් ඔන්න හොඳ උදාහරණයක් ආවම දැන් අද දවසේ අද දවසේ එහෙමයි අද දවසේ එහෙමයි දානේ වගේ කුසන ගොඩ කුසන ගොඩක් දැන් අපිට මේ කාමරේ අස් කරන්න තිබුණා කොට අන්තමිනාසනක් කිව්වා පොයිතාව කුසුම් දාලා තියෙන හැටි මේ කියන්න ඕන යනකොට හුදම කරලා යන්න එපා කියන මම ඒකට මම කිව්වා ආහා හා මට නම් බෑ බාහිර යන්නගෙන මට නම් බෑ රෝදේජෝ හොයක කරගන්න මේ මේ මට <coughs> එහෙම කියනවා මේ මෙහෙමකට කියවන්නේ ඒ වගේ ආරම්භ කරා ඒක මට කියුණා හැබැයි එතනත් මම කියෙන්නේ නැතුව ඒක දැක්කම ඒක වටිනවා තිබුණ ඒ වගේ තවත් දැන් දාන වන්දනකට ආවෙන්නේ එහෙමයි දැන් දාන වන්දනකොට දැන් දානේ වළඳනවා. වළඳනකොට අද්ද රසය දැනෙනවා ආරම්භහස. දැනෙනවා නමුත් ඒක මේ අර මේ දිවට දැනෙන එක දිවට දැනෙන එක. ඇත්තම ආරම්භහස මේ මම ඒ අන්නේ ඒ විදිහට අර මේ දැනෙන දැනීම ඒක ඒ ඒ දැනෙන ස්වභාවයට සීමා කරන උත්සාහ වෙනවා ආරම්භහස. ඒ එහෙම එහෙම තමයි ආරම්භ උත්සාහ ඒ ගන්නෙ. මේකලෙ ඉන්නේ. මෙහෙනම් සට අපි කියන්නද යමක් දැන් ඔය එහෙමයි අංගුලයි එහෙමයි අදහස සුදුරෙන් කියන්නා ඒ කියන්නේ මම ඉන්න තැන හොයන්න එහෙමයි එහෙමයි හැමතැනම මම ඉන්නවද කියලා එහෙමයි එහෙමයි මම ඉන්නවද කියලා බලන්න මං කොතනද ඉන්නේ එහෙමයි එහෙමයි හැම මොහොතෙම බලන්න ඒක උත්සාහ කරලා කාටවත් කියන එකක් නෙමෙයි සිහියේ සිහිය පවත් කරගන්න එහෙමයි එහෙමයි වාඩි වෙලා හිටියත් මට පිට බැලුවත් හැම මොහොතකදීම මේ මම ඉන්නවද කියලා බක් කොහෙද? එහෙමයි. මාව හොයන්නේ කොහෙද ඉන්නේ කියලා හැංගිමුත් හැංගියෝ වගේ අර පොඩි සෙල්ලම් කරන්නේ. එහෙමයි. හොයන්න කියලා හැංගෙන්නේ. එහෙමයි. අන්න ඒ වගේ මාව හොයන. එහෙමයි යාදිනවා. වට පිට බලනකොටත් මේ බලන්නේ මමද කියලා බලන්න. එහෙමයි. මම ඉන්නවද කියලා බලන්න. එහෙමයි. මේ ඇවිදිනකොට මේ ඇවිදින්නේ මමද කියලා බලන්න. එහෙමයි. ඒකට දැන් දානේ වළඳනකොට මේ වළඳන්නේ මමද කියලා බලන්න. එහෙමයි. මම නැතුව දානේ වළඳන. එහෙමයි. මම නැතුව වටපිට බලන්න. එහෙමයි. මම නැතුව හැමදේම මම නැතුව. කුල දක්වාගේ වදිනකොට සනීපයි. මම ඉන්නවද බලන්න. එහෙනම් මේ කවුරු හරි දැන් මොන හරි කියනකොට පොඩ්ඩක් බලන්න එතන පොඩ්ඩක් මම ඉන්නවද කියලාත් බලන්න මේ මටද කිව්වේ මම හිටියද ඒක මම ගත්තද කියලා බලන්න. එහෙනම් ඒක මම නැතුව මට ඒක පුළුවන් ද කටයුතු කරන්න කියලා බලන්න. කොහොමද මම නැතුව මම වැඩ කරන්න කියලා බලන්න. මම නැතුව මට වැඩ කරන්න බැරිද කියලා බලන්න. එහෙමයි. මන් නැතුව හොට වැඩ කරන්න බෑ. මේක හරි අමුතු දෙයක් මේ කියන්නේ. එහෙමයි මන් මන් නැතුව මං කොහොමද වැඩ කරන්නේ? එහෙමයි. මන් නැතුව කොහොමද මේ කොහොමද මේ මන් නැතුව පුළුවන්ද මේ අතු ගන්න? මන් නැතුව ඇවිදින්න පුළුවන්ද? මන් නැතුව කෑම ආහාර වලදන්න පුළුවන්ද? මන් නැතුව එතකොට මේ කාමරාස් කරන්න පුළුවන්ද? එහෙමයි. ඔන්න ඔතන හොගාක් වටිනවා. එහෙමයි ආරණ හොඳ. දැන් මම නැතුව කරන්න පුරුදු වුණොත් ඇත්තටම මම නැතුව. එහෙමයි. මම නැතුව වැඩ කරනවා කියන්නේ ඊටාම දියුනේ. එහෙමයි ගොඩාක් අය මේ මේ අපිට කතා කරන අය මේ දේශනා අහනවා. එහෙමයි. ඒ අය දන්නවා මේ ආර්යයන් වහන්සේ තවත් ගැඹුරට දැන් පෙන්නනවා කියලා. එහෙමයි. ඒ අය දන්නවා කොයි මොහොතකෝ ආර්යයන් වහන්සේ නැතිම කරලා දාන්නයි හදන්නේ කියලා. එහෙමයි ආරණාන්ත. දැන්ට මම නැති වෙනවා සමහර අයගේ. එහෙමයි. දැන් අපේ මාත්‍රකාව මට මම නේ මට මම මොකද මාත්‍රකාව? මට මම ඉන්නවා. නැතුව වැඩ කරන්න පුළුවන්. මම මට නැති වෙන හැටි. එහෙමයි. මට මම නැති මට මම නැති වෙන හැටි. එහෙමයි. ඇත්තටම ඕක ගොඩක් ගැඹුරු මාත්‍රකාවක්. එහෙමයි. ඔයනේ ඔය තියෙන රහතන් වහන්සේගේ වචන ටික. එහෙමයි ආරණාස. ඔක හරියට කෙනෙක් හරියට ඔක අවබෝධයෙන් දැක්කොත්. එහෙමයි. අනේ රහත් භාවය ගැන. එහෙමයි ආරණාස. දැන් ඔතනට තමයි මේ කතා කරන්නේ ආමන්ත්‍රණය කරන්නේ. එහෙමයි ආරණාස. දැන් මම මට මම නැති වෙන හැටි. එහෙමයි මට මම නැති වෙන හැටි එහෙමයි ආරණාස. දැන් මේ හිස් අවකාශය තේනවනේ. එහෙමයි. දැන් වලාකුළු පාය යනවනේ හමාගේ. එහෙමයි. දැන් වලාකුළු හිස් හිස් අවකාශයේ තමයි මේ දැන් අපි දකින්න අපි දැන් අවදි වෙන්නේ. එහෙමයි. එහෙමයි. එතකොට දැන් වලාකුළු තියෙනවා. එහෙමයි හදන්නවා. දැන් මේ කියන්නේ වලාකුළු වල ඉන්නේ මම ඉන්නේ. එහෙමයි. මට මම නැති වුණොත් අවකාශේ මම ඉන්නේ. එහෙමයි. එතකොට මම හිටියොත් ඉන්නේ වලාකුළුවල. වලාකුළුවල එහෙමයි යන්නේ. මට මම නැති වුණොත් අවකාශේ. එහෙමයි. ඒතර වලාකුළු කියන්නේ තමන් සිතුවිලි වලට බැහැලා. බැහැලා එහෙමයි. ඒ ධම්මා ඔව් සබ්බේ ධම්මා නාල අබිනිවිද කිව්වේ. සිතුවිලි වලට බහිලා කියන්නේ අවකාශයට එන්නේ. මමයි. එහෙමයි. එතකොට දැන් අවකාශයේ දැන් රැට කළුවර වුණා කියලා අවකාශයේ කළුවර වෙන්නේ එහෙමයි. දවල්ට සුදු පාට වුණා කියලා අවකාශයේ සුදු පාට වෙන්නේත් නැහැ. එහෙමයි. අවකාශයට පාටක් නැහැ. එහෙමයි. අවකාශයට පාට තැවරෙන්නේ එහෙමයි. දැන් හොඳ හොඳ දේවල් අවකාශයේ නැහැ. එහෙමයි. නරක දේවල් අවකාශයේ නැහැ. නෑ එහෙමයි. දැන් අපි හොඳයි කියලා කියන දේ මම ඉන්නවා. එහෙමයි. එහෙමයි යන්නේ. හස් කළා නෑ කියප එක නරක නම් එතන මම ඉන්නවා. එහෙමයි. කාමරයක් කළා නැති එක හොඳයි නම් ඒත් මම ඉන්නවා. මම ඉන්න එහෙමයි යන්නේ. ඒක නරක නම් ඒත් මම ඉන්නවා. එහෙමයි. එතකොට එතකොට මට කම්පනයක් නැත්තම් මම නෑ. එහෙමයි යන්නේ නැහත. දැන් මොකද හිතේ? එහෙමයි යන්නකම් ගොඩාක් දුරට අදහස් දෙන්න උත්සාහවන්ත වෙනවා ආරණහස. හරිම ගැඹුරුයි නේද? එහෙමයි ආරණහස. දැන් ගොඩාක් වැඩ කරනකොට ආරණහස ඒ වගේ තැන් එනවා අපි පිස්සක් එක්ක ඉන්න වෙනවා අපි ඔය ලොකු වැඩ නෑ ඒක ගැටලුවක් නෑ නෑ නෑ ඒක ගැටලුවක් නෑ දැන් අපි ඇත්තටම මේ කතා කරන්නේ පිරිසත් එක්ක ඉන්න හැටිම තමයි. එහෙමයි ආරණහස. පිරිසත් එක්ක තමයි ඉන්න ඕනේ. එහෙමයි යන්නේ. එතකොට අල්ලගන්න පහසුයි. නැහැ කැලේ ඉන්න කියලා දෙන්න ඕනේ නැහැ. කැලේ කවුරුත් නැහැ. එහෙමයි. එහෙමයි වෙනවා. එතකොට සිත සැඟව යනවා. එතකොට අපිට අපේ කෙලෙස් දකින්න බෑ. දකින්න බෑ. කෙලෙස් දකින්න නැතුව අපිට ඒ කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. එහෙමයි මම මම කොහොමත් දැන් මම නැති කරන්න ওই බාහිරේ නැති කරලා බෑ. එහෙමයි. එහෙමයි යන්නේ. මොකද නිවනක් තියෙන්න නම් ගින්නක් තියෙනවා. එහෙමයි. එහෙනම් ගින්න තියෙනවා නම් තමයි නිවන තියෙන්නේ. ඒ කියන්නේ මම ඉන්න ඕනේ නෑ මම නැති වෙන්න. නැති වෙන්න. එහෙමයි ආරම්භ. ඒක හරි. එහෙමයි හරි ආශ්චර්යයටමයි. එහෙමයි හරි. දැන් මම ඉන්නේ හින්දානේ මේ බලන්නේ මේ මම නැතුව කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙමයි. එහෙමනම් මම මාව අල්ලගන්න එපා. එහෙමයි. එහෙමයි ආරම්භ. ඔය මේ දන්නවද මේ ඔය මම මාව අල්ලගන්න එක අර අපි ගොයන් කපනවා නේද? එහෙමයි. ඔය ගොයන් කපනකොට වීමිට එකත් මේ එහෙමයි අල්ලගෙන දෙයක් ඇස්සින් අදින අල්ල ගන්න ඕනේ. එහෙමයි. ඒනොයි. ඒකට කියන්නේ ඌහන ලක්ෂණ. ඌහන ලක්ෂණ. එහෙමයි. දැන් ගොයන් කපනවානේ. එහෙමයි. ඡේදන ලක්ෂණ. ඡේදන ලක්ෂණ. ලක්ෂණ විදියට බලන හැටි. පදත්තාඩා පදත්තා ඔව් ලක්කන බලන හැටි මේවා ඉතින් දන්නේ නැහැ මේ. හැබැයි මේක ඉතින් න්‍යායාත්මකයි. මෙහෙම කියන්න ගියොත්. එහෙමයි. එහෙමයි. මේ අපි සාමාන්‍යයෙන් න්‍යාය පෙන්වුවේ නැති වුණත් අපේ ගැඹුරු දහම තමයි සරලව පැහැදිලි කරන්නේ මේ. හැබැයි අපි මේකේ න්‍යාය දකිනවා. අපිට ඒක කියනකොට අපි දන්නවා අහන් ඉන්න එක්කෙනාට නීරස වෙනවා කියලා. නෑ නෑ පදත්ත දාන ලක්කන විදිහට බලනවා කියනකොට ඒක ඇවිල්ලා ටිකක් න්‍යාය පැත්තට බර එහෙමයි. ওই රූපේනේ අපි මේ දකින්නේ. රූපේ කියන්නේ රූපාරම්මනේ. එහෙමයි. රූපාරම්මනේ තමයි ওই රූපානිච්චතු අනිච්චතු කියන්නේ සිතට එන අරමුණනේ මේ ඔක්කොම කතාව සිත කියන්නේ. එහෙමයි. එහෙමයි. එන මේ අරමුණේනේ ආරම්මණයනේ එතකොට. එහෙමයි. ඒකට ආරම්මණයක් නෙන්නේ. එහෙනම් ඒ රූපාරම්මණය තමයි රූපානිච්චතෝ අනිච්චතෝ කියන්නේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන්නේ අරමුණ. එහෙමයි. මේ අරමුණ ගැන කතා කරන්නේ. එහෙමයි. ගොඩක් අයට ඔක තේරෙන්නේ නැහැ. ගොඩක් අය රූපකාණ්ඩ 28 අල්ලගෙන බාහිරේ අන්තිමටම <laughs> මොකද්ද ඔබ ගාලක පැටලිලා ඉන්නවා. අපිට නම් ඒව වැඩක් නැහැ. අපි ඔය ගොඩක් කතා කරලා තියෙනවා. අපි දැන් මේ නිවන් මාර්ගය පැහැදිලි කරනකොට බොහොම නිර්මලව පිරිසිදුව කතා කරනවා. එතකොට ඔය ඔය රූපය කියන්නේ රූපාරම්මණය කියන්නේ මම කියන්නේ දැන් මේ අපි කතා කරන්නේ කය නෙමෙයි කියන්නේ. එහෙමයි. මම කියන්නේ සිත බව දන්නවනේ. එහෙමයි. එතකොට මෙහෙණින් අහස දන්නවනේ දැන් මේ මම මගෙන් මිදෙනවා කියන්නේ මේ මේ සිත් මේ සිතේ ස්වභාවය ආත්ම ස්වභාවයක් අපිට හැමතිස්සම පෙන්නනවානේ. කියන එහෙමයි. එහෙනම් මේ ආත්ම කතාවක් නෙමෙයි මේ ධර්මයේ අනාත්ම ධර්මයක් නේ. එහෙමයි. එතකොට අපිට ඕනේ මේ අනාත්ම ධර්මය අවබෝධ කරගන්නනේ. එතකොට නැති වෙන්නේ අනාත්මය කියන්නේ ආත්මය නැති වෙනවා නම් මමනේ නැති වෙන්නේ. එහෙමයි. අන්න ඒකයි ඔකට හේතුව. එතකොට මේ මම කියන්නේ ඇත්තට මේ දකින දෙයමයි. චක්කුන්නිච්චතෝ. එහෙමයි. එහෙමයි. ඇස කියන්නේ පේන බව. ඒත් ඕකමයි. එහෙමයි. චක්කුන්නිච්චතෝ අනිච්චතෝ කියන්නේ ඒකමයි. ඇස කියන්නේ පේන බව. එහෙනම් ඇත්ත නිච්ඡද අනිච්ඡද අනිච්ඡම් බන්තේ කියන්නේ රූපං නිච්ඡතෝ අනිච්ඡතෝ අනිච්ඡම් බන්තේ කියන්නේ එකම දේ. එහෙමයි. එහෙනම් සැපද දුකද දුක්ඛම් බන්ත. ඒ කියන්නේ සුඛ දුක්ඛම් දුක දුක්ඛ. ඒ කියන්නේ අපි මේ අපි මේ දෙයක් කියලා ගන්න එකම ඒ දෙයක් අපිට ඇත්තටම එළියේ නැතිකමමයි දුක කියන්නේ. ඒක අපි තියනවා කියලා හිතන එකමයි දුක. දෙයක් කියලා දැනෙන එකමයි දුක. දැනුවත් ඒ දැනෙන්නම විඳීමක්. එහෙමයි. ඇලෙන හෝ ගැටෙන හෝ ඒක දැනෙනවා කියන්නේ මොකක් හරි කම්පනයක්. එහෙමයි. එහෙනම් ඒ ආත්මයක්. එහෙමයි. අන්න ඒකමයි දුක. එහෙමයි අරණස්. එහෙමනම් චක්කුනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්පන්තේ කියන්නේ ශබ්ද වර්ණ එකතු වුණු එකක් කොහෙවත් නැහැ. තිබ්බොත් දුකයි. දුකයි නෑ එහෙනම් එහෙම දෙයක් කොහෙවත් නෑ තිබ්බොත් දුකයි හරිනේ ඔව් එතකොට එහෙනම් ඒක දැන් දැන් නැත්තම් අනිච්ච නම් තිබ්බොත් දුක නම් එහෙනම් මේ නෑ කියන එකනේ කියන්නේ. එහෙම දෙයක් අපි ඇස පේන බවනේ ඇස කියන්නේ. එතකොට චක්කුනිචතෝ අනිච්ඡම්බන්තේ කිව්වම ඒක ආත්ම වශයෙන් දැක් ගන්න පුළුවන්ද කියලා? ගන්න බෑ. බෑ. නොහේතම්බන්තේ. එහෙමයි. මේක තව විදිහකට දැක්කොත් ශබ්ද ශබ්ද විතරයි වර්ණ වර්ණ විතරයි. එහෙමයි කියනවා. වර්ණ කියලා දෙයක්වත් නැහැ, ශබ්ද කියලා දෙයක්වත් නැහැ. ශබ්දත් නැහැ. එහෙමයි කියනවා. ශබ්දවල දෙයක්වත් නැහැ, වර්ණවල දෙයක්වත් නැහැ. එහෙමයි. දුටු දෙයක් නැහැ කිව්වේ ඒකයි. එහෙමයි. අසුරු දෙයක් නැහැ කිව්වේ ඒකයි. දිත්තේ දිත්ත මත්තන් කියන දුටු දෙයක් නැහැ කියලා. එහෙම ඇසුරු දෙයක් නැහැ, දැනුණු දෙයක් නැහැ. එහෙමයි. ඒ කියන්නේ මේකේ ඊටාම සියුම් කතාවක්. දැන් අපි අපි අපි දැන් අපිට දැන් මේ සිතු සිතුවිලි මගේද? මේ මේ මේ එතකොට හිතන්නේ මමද? එහෙනම් මේ මේ සිතුවිලිත් මට මම ඉන්නවද මේ සිතුවිලි? මේ සිතුවිලි මමයි කියලා තමයි අපි දීර්ඝ කාලයක් හිතුවේ. හිතුවේ. දැන් අපි හිතන්නේ යන්නේ එතනත් මේ මම කියලා කෙනෙක් නැති බව. එහෙමයි. එතකොට මේ තේරම නිකන් සබාදහමක් වගේ දැනෙනවා. එහෙමයි. එහෙමයි හැදෙනවා. අර අවකාශය වගේ. එහෙමයි. අවකාශයට අවදි වෙන එක තමයි මේ අපි කතා කරන උත්තරීතර උදකලාව. එහෙමයි අනුත්තරීතර උදකලාව කියන්නේ අවකාශය. මේක තමයි බිත්තිය දකිනකොට බිත්තිය දකින බවට යටින් තියෙන අවදිය. එහෙමයි. අන අවකාශයේ වලාකුළු හමනවා. වලාකුළු හමන බවට අර අපිට තියෙන එකම සාක්ෂි අවකාශය. අවකාශෙම යනද ඒකට අපිට වැඩක් නෑ වලාකුළු පාවෙන එක සාමාන්‍ය සබඳතාවය එහෙමයි හැබැයි මෙතන තියෙන කතාවේ තේරුම තමයි දකින්න කෙනෙක් නෑ නැහැ හරි හරි හරි හරි කෙනා නැති වෙනකොට කොහෙද එතකොට දැන් එතකොට දැන් ආලෝකයක් නම් ආලෝකයක් ආලෝකයෙන්තර මමෙක් නෑ ඒක හරි පුදුම කතාවක්. දැන් මේක දැනෙන්නේ අර ඥානෙට හසු වෙනවා කියන එක තමයි ඒක ගැඹුර තියෙන්නේ. ඥායස්ස අධිගමය නිබ්බාන සත්‍ය කියලා. ඔන්න දැන් දැන් ගොඩක් අයට තේරිලා තියෙනවා ඥානය කියන්නේ දැනීමම තමයි කියන්නේ. දැන් ඔන්න ගොඩක් අය අපි අපි දැන් ඔය දැන් ඔය ගොඩක් ඔය තේරුම් අරගෙන දැන් ගොඩක් කියන්නේ බොහොම බොහොම කීප දෙනෙක්නේ දැන් මේ සත්‍ය හරියටම හරියටම ගැඹුරින් අධ්‍යයනය කරන්නේ. ඒ කීප දෙනා මෙච්චර දවසක් හිතන් හිටියේ නෑ ඕක. දැන් හැබැයි කියන්න අරගෙන තේනවා කොහෙන් හරි මේ දේවල් වලට යොමු වෙනවා කියලා අපි දන්නවා මේ දේශනා හරි ගැඹුරුයි. එහෙමයි. දැන් කොහොම හරි කන වැකිලා තියෙනවා. දැන් හොඳටම දැන් දැන් කියවෙනවා. එහෙමයි. දැන් කියවෙනවා දැන් කියවෙනවා මේ අපි අහුවා මේ එහෙම කීප දෙනෙක්ගේ දේවල් පොඩ්ඩක් බැලුවා. ඊට <laughs> කල මොනවද මේ දේශනා කරනවා දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳයි. එහෙමයි. පොඩ්ඩක් ඇස් පැරෙන්න ඕනේ හැමෝගෙම. මේ ප්‍රත්‍යක්ෂ පැත්තෙන් මේක අහුවෙන්නේ. එහෙමයි අර අපේ ගොඩක් දෙනෙක් උදේශන අහන අපි කියලා දීනම අපි කිව්වා පුතිකමට අහන්න බලන්න එකක් අහලා බලන්න එහෙම කියලා කියලා ආවෙන්න දැන් මේ අතර පහ දෙනෙක්ම එක දිගටම දැන් අර සරල ප්‍රතිපද එතනින්ම පටන් අරගෙන අහන ආරෙන් හන්ද අපි අපි අපිට තියෙන විදිහට අපි කියලා දෙනවා මෙහෙමයි අපි දකින්නේ මෙහෙමයි නෙමෙයි මොකක් හරි කතාවට ආවත් එතන අපි යාට හඳුනලා දෙනවා. ආ ඕම මෙහෙමයි අපි දැන් මේක නේද වඩන්නේ මෙහෙමයි කියපම පිළිගන්නවා නිතමානි වගේ. දැන් ඇත්තටම කොච්චර අමාරුමාද අපිට මේ සමාජයට දෙන්න මේ රූප සංඥාවයි අරූප සංඥාවයි. එහෙමයි. ඒ අන්තිමටම පින්තූරයක් ඇඳලායි පෙන්වන්නේ. අන්තිමටම චිත්‍රයක් ඇඳලා කිව්වා මේ චිත්‍රේ තියෙන්නේ රූප සංඥාව කියලා. එහෙමයි. නේද? අපි කිව්වා ඊට පස්සේ ඔතන දෙයක් නැහැ කියලා. එහෙමයි. අන්න එතකොට අරූප සංඥාව පෙන්වුවා. එහෙමයි. මේක මේකටත් මේ මේ රූප සංඥාවටත් මේ මේකට ඇල්මක් තියෙනවා කියලා පෙන්වනවා. එහෙමයි. හැබැයි ඒකෙම අරු දෙයක් කියලා දැනෙන ස්වභාවය අරූප සංඥාව පෙන්වනවා. එහෙමයි දෙකම නැති වෙන බව පෙන්වනවා එකම ස්වභාවයෙන් මේ මේවා නැති වෙන බව පෙන්වනවා. හැබැයි දෙයක් කියලා දැනෙනකම්ම ඒ කියන්නේ අපි අරූපේ ඉර වෙනවා. එහෙමයි. එහෙමයි අරමයි. තාපි ගැඹුරුයි. එහෙමයි අරමයි. භූමිය තුන් භූමිය දකින්න එක අති ගැඹුරුයි. මොකද තුන් භූමිය කොහොමවත් මත් ඇහැට පේන්නේ නැහැ. එහෙමයි. තුන් භූමිය කොහොමද ධම්මචක්කසේටයි අසුවේ. ධර්මයෙන් දකින්නේ වෙන වෙන දකින්න ක්‍රමයක් නැහැ. හොඳ අරලෝසුවක් තියෙනවා. මේ කොහොම හරි මේ මෙතන දැන් ඔන්න ධර්මයේ ඊටාම වටින තැනක් තුන් භූමිය දක ගන්න එක අපිට දැන් සමහර දේශකයන් වහන්සේලාත් පටලවගෙන ප්‍රසිද්ධියම කිවීම තුළ විශාල අප කිය සේකට සින් යාලටම ලක් වෙන සිද්ධ වෙනවා ඒක අපිට සත්‍ය හෙලි කරන්න තු ඉන්න බෑනේ අපි සත්‍ය හෙලි කරගෙන යනවා <laughs> අපේ එතකොට ඒ අයගේ අඩුපාඩු දෝෂේ ඒ අයට බාරයි හදාගන්නේ එහෙමයි අන්න අපිට ගොඩාක් හිලේලා වෙනස්වන්න වෙනවා මේ වුනේ ඔබවහන්සේගේ දේශනාවන් වල තමයි අලුත් වෙන්නේ අලුත් වෙන්නේ ආයෙත් එතනම අපි කාන්න සමත් එක්ක සාකච්ඡා කරනකොට දැන් අපි ඕක අපි කිව්වා අපි මෙහෙමයි අරන ස්වාමීන් වහන්සේ මෙතන සිතුවිල්ලක් නේ කියලා ගත්තොත් අද්දවල හරි නේද කියලා. ඒක උන්වහන්සේ ඒක හරි කිව්වා. වත් ගන්න පුළුවන් කිව්වා. ඒ වගේ අරණසේ දේශනාවලින් ඇත්තටම අපි දැන් දැන් අපිට අපිට තේරෙන විදිහට අපේ වචන වලින් අරණහා සෝභාන්සේට බොහෝම නිහතමානීව දැන් ඇත්තටම ගෞරව දැන් ඇත්තටම චකිතයක් නැතුව බයක් නැතුව ධර්ම දේශනා කරා. <laughs> එහෙමයි යන සර් පොයිටේ දෙන්නා මේ අකම් මේ බලන් ඉන්නේ එතකොට මෙයා මෙයා නේ නොදන්න අම්මලාට මේක පොඩ්ඩක් දෙන්න නේද එහෙමයි යන අම්මලා ඉන්නේ පොයිටනේ නේ ආරණට ඉන්නේ පොයිටනේ එහෙමයි ඉතනමත් එන ආරණ අනුශාසන එහෙම අනුශාසනා කරන්නේ දැන් අර කොරෝනා පාස් ප්‍රශ්නේ තියෙද්දී අපි කෙටියෙන් අනුශාසනා කරන මේ වගේ දේවල් අර දෙන්න කාලයක් නැහැ නමුත් පොයිට අපි ඒකේ කරා ඔබ වහන්සේ බොහෝම නිහතමානීව නමස්කාර කරමින් හිටින් එහෙම කරන්න අපිට දැන් අර ඒ වචන අපේ වචනෙන් කියන්න පුළුවන් මෙහෙණින් වහන්ස නිර්හංකාරව කියන්න මේ දේශන අහන්න කියලා. මොකද මේ හොයන්න එපා කියන්නේ. එහෙම බුදේ මං කිව්වා. ඔව් කෙනෙක් හොයීමෙන් වලකින්න කියන්න. මොකද වැදගත් වෙන්නේ ධර්මයේ කියන්න. එහෙමයි. යම් කිසි අයෙක් ධර්මයේ දෙනවා නම් කෙනෙක් වැඩක් නැහැ කියලා ඒ කියන්නේ ධර්මයේම නේද පිරිසිදු ධර්මයක් වෙන්න ඕනේ අනිවාර්යෙන්. මොකද යා ලාභ කීර්ති ප්‍රශංසාවක් හොයන්නේ නැති කෙනෙක් නේ එහෙමනම්. එහෙමයි. එහෙමනම් ඒ නිර්මල ධර්මයක් වෙන්න ඕනේ. සමහර විට අපේ හුස්ම ගැත් කවුරුත් දන්නේ නැති වෙයි. එහෙමයි. ඒක අපි අපිට කියන්න බෑ. අපි මේ මොහොත ගැන විතරයි කතා කරන්නේ. අපි මේ මොහොතේ සිද්ධිය මේ කියන්නේ. මේ මොහොතේ හුස්ම ගියොත් කවුරුත් දන්නේ නැහැ. එහෙමයි. එහෙමයි යන්නේ දැන් මොකක් අර අනික් අය දැන් ඉදිරියක් ගැන සවැඩ කරනකොට දැන් අපිට හිතෙනවා අනි මේ මොනවටද මේ දැන් මේ මේ මොහොතවත් විශ්වාස නැති එක මොකද්ද මේ කරන්නේ කියන එක අපිට නිකන් ඇතුලෙන් ඇතුලෙන් මේ ධර්මයේ පැහැදිලි කරනකොට තේරෙනව නේද මේ ආර්යයන් වහන්සේ ඇත්තටම ඇත්තටම නාම රූප නැති ඒ නාම රූප වල මිදුණු මිදුණු නැත්තම් ආර්යයන් වහන්සේ රූපයක් දානවමයි කියන්නේ එහෙමයි එහෙමයි හරිනස. ඌ ආර්යනාථගේ නාම රූප වලින් මිදුන් නැත්තම් ඒ කාන්තේම රූපයක් දානවා. එහෙමයි. හැබැයි ආර්යයන් වහන්සේ නාම රූප වලින් ඒ කාන්තේම මිදුණු නිසා තමයි කිසි දවසක රූපයක් දාන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. එහෙමයි ආර්යනාථගේ. ඒක තමයි ඇත්තටම අපේ අපි කිසි කෙනෙකුට ඉතින් අර පසුතැවෙන හින්දා දිරිමත් කරන්න ඕන නිසා ඒක කියන්නේ නැහැ එහෙම. අපි කියනවා යම් කිසි මොහොතක අපි හෙලි කරනවා එනවා එහෙම කියනවා. නමුත් අපි කරන්නේ ප්‍රොමෝෂන් එකක්. ඒ අය මානසිකව වැටෙනව නැත්තම්. දැන් අපිට තරුණයෙක් තරුණයෙක් අපිට දිගටම ඉල්ලා සිටියා එළියට එන්න කියලා. තරුණයෙක් අපිට දිගටම අපිට ඒ කියන්නේ දැඩිව කිව්වා ආ මේ මේ මාධ්‍යයට එන්න සකස්සලා දෙන්නම් කටයුතු කරමු කියලා. තරුණෙක් ඇත්තරම තරුණ මහත්මේ දැඩි දැඩිව ඒක මේ ඒ කියන්නේ දිගින් දිගට කෝල් ගත්තා මේ මේ ගන්නවා ආයි තව දවස් දෙක තුනක් යනකොට ආයි ගන්නවා ආයි දවස් දෙකක් යනකොට ආයි ගන්නවා අහවල් භික්ෂුන් වහන්සේට කිව්වා එහෙමත් කියනවා අහවල් භික්ෂුන් වහන්සේට කිව්වා අහවල් මේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාගේ නම් පවා කියලා කියන්නේ කියලා කියනවා ඔබ වහන්සේ තමයි ඉහළින් ඉන්නේ. ඔබ වහන්සේ තමයි ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. ආර්යයන් වහන්සේ එන්න ඉදිරියට ඔය කාගේවත් ඒව වැඩක් වෙන්නේ නැහැ. ඔක්කොම සුණු විසුණු වෙනවා. ආර්යයන් වහන්සේ එලි කරන දේ ඉස්සරහට යනවා. ආර්යයන් වහන්සේ අපි බලා ගන්නම් එන්න කියලා. ඔන්න ඕක තමයි ඒකට කරපු ඒ දැඩි මේ ඉල්ලීම. ඇත්තට මේක දැඩි ඉල්ලීමක් තමයි. නමුත් පුදුම විදිහට අපි ඒ තරුණයාව ඊට පස්සේ සමනය කරා. ඒ කියන්නේ හිත සංසිඳෙව්වා. ඒ කියන්නේ හරියකට සුදුසු කාලේ මේක නෙමෙයි කියන එක පෙන්වනවා. සුදුසු කාලේ අපි ඉවසන්න ඕනි කොහොමද කියන එක පෙන්වනවා. මේ සමාජය තුළ කාන්තාරේ තාම ගස් හිටවන්න බෑ තනකොළ ටිකක්වත් වවා ගන්න ඕනි කියන්නේ. මේක සම්මනයක්වත් නැතුව කොහොමද මේකේ වියලිලා යයි කියලා ගා හිටපු දවසේම ගහලා වියලිලා යයි කිය. එහෙමනම් මේ කාන්තාරේට පොඩ්ඩක් තියෙන ඕනි සිසිල් දියබින් ටිකක් තව තනකොළ ටිකක් එහෙම වැවෙන්න ඉඩ දෙන්න ඕනේ. ඊට පස්සේ පුළුවන්. හොඳ රූක්ෂ ගහක් වඩන්න බෑ එක මොහොතේ. <laughs> අපි දානසාරද මෙහෙන්නාට සතිස්සාරද ඕක තමයි කියන්නේ ආරණහත්. එහෙම හැමදාම අපි අපි මෙහෙන්නාන්සේ දකින්න බොහොම බොහොම කාරුණික ස්වභාවයෙන් කතා බහ කරන නිසා මෙහෙන්නාන්සලත් ඇත්තටම එක එක ස්වභාව වලින් තමයි කතා බහ කරනකොට අපි කියනවා විතක්ක අපිට දැනෙනවා කියලා. අපි කියන ගති විතක්කයකට කියනවා. එහෙමයි. ඒකට හේතුව සමහර මෑණින්වන්සලා හරිම කරුණාවන්තව කතා කරනවා. සමහර මෑණින්වන්සලාගේ යටිහිතේ අරමුණු තියෙන බවකුත් තියෙනවා. සමහර මෑණින්වන්සලාගේ ටිකක් මාන්න ගතියකුත් තියෙනවා. සමහර මෑණින්වන්සලාගේ මේ තමන් මුදුනෙන් ඉන්න බවක් පෙන්වන්න වගේ ටිකක් ලොකු ස්වභාවයක් ඒ කියන්නේ ධර්මයේ තුල සියල්ල අවබෝධයි කියන උත්සාහ කරන එකක් තියෙනවා. සමහර ඒකම තමයි උත්සාහ කරන්නේ සමහර මෑණින්වන්සලාගේ සමහරකට ඉතින් අපි එක අපි මුකුත් නරකක් කියන්නේ අපි කියන්නේ ඒක ගති විතක්ක දකින්න කියන එක. ගති විතක්ක කියන්නේ මේ අපේ අභ්‍යන්තරයේ තියෙන මේ වචනයක් කියනකොට ඒ විතක්කේ අපිට පෙන්නනවා වෙනින් කතාවක්. අපි එතකොට කියන වචනේ මොනවද කියලාත් හොයන්නේ අපි බලන්නේ මේ මෙයාගේ මේ මේ ඉදිරිපත් කිරීම තුළ විතක්කේ තුළ හොඳට පෙන්නනවා ආත්ම සංඥාවත් පෙන්නනවා කෙලෙස් ස්වභාවයත් පෙන්නනවා එතකොට අපි දකින්නේ වෙනින් කතාවක් එතකොට එයා කියන්න ඕනේ අපිට මේ දැන් අනාත්ම සංඥාව මුකුත් නෑ ආර්යයන් වහන්සේ. දැන් මුකුත් දැන් නාම රූප නෑ ආර්යයන් වහන්සේ. දැන් සේරගෙම මිදිලා තියෙන ආර්යයන් කටින් කිව්වට වැඩක් නෑ නේ මේ කියේ. අන්තරයෙන් වෙනින් දෙයක් අපිට දැනෙනවා. මේ මේ මේ කියන්නේ යන්නේ මම දැන් සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක් කියන එකනේ. එහෙමයි. එහෙම කෙනෙක් නැහැ කියනකෝ නම් ඔයිට වැඩිය ගොඩක් <laughs> දැන් අපි අපි දැන් නාමයක් රූපයක්වත් නැතුව අපි මොකක්වත්ම නැතුව අපි කියන්නේ මේ මේ සත්‍ය අවබෝධ කරාට පස්සේ සියල්ල සමානයි කියන්නේ. මේ මේ මේ මොහොතේම අපි මිය යනවා කියලා කියන්නේ. එහෙමයි. එහෙමයි යනවා. ඊපස්සේ ආයි මරුණු කෙනා ආයි මරන්න බෑ. මැරලා ඉවරයි කියලා දැන් කියන්නේ. එහෙමයි. ඒ කාට ලැජ්ජයිනේ කියන්නේ මම නෑ කියලා. දැන් කියන්න වෙන්නේ මම නැත්නම් ආරයන් වහන්සේ. මම ඉවරයි ආරයන් අර විහිළුවට කිව්වත් අපි දන්නවා ඒක නම් ඇත්ත කියලා. එහෙමයි. ඒ කවුරු හරි වියදා අපි සමානට විහිළු වෙනුත් ධර්මයේ කියනවා නිසා hina වෙලා වගේ බොහොම සෑල්ලුවෙන් කියනවා ගැඹුරු ධර්මයේ. අපි සමානට ඒ ඒක අපි දන්නවා අභ්‍යන්තරේ. අපි දන්නවා මේ ගැඹුරක් මේ එයාගේ ස්වභාවය විහිළු වෙන්නේ කතා කරන්නේ. එහෙමයි. එයා විහිළුවෙන්ම අපි යාට පේනවා ගැඹුරු ධර්ම. එහෙමයි. එතකොට අපි ඔන්න ඔය වගේ කියනවා මේ දැන් මැරෙන්නනේ හදන්නේ කියලා. ඒ වගේ විහිළුවෙන් කියන්නේ. ඔය දැන් මේ මේ මොහොතේ මේ මොහොතේ දැන් ඔයා මේ මේ ඉන්න මොහොතේ දැන් මැරෙනවා කියලා. ආර්යයන් වහන්සේ මොකද ඒ කිව්වේ? මැරෙනවා. ඔව් දැන් මැරෙනවා. <laughs> ඒ ඔය වගේ විහිළුවෙන් එතකොට ෂොක් එක වැදුනා වගේ. එහෙමයි. සමහරවිට දැන් මේ ධර්මයේ ගැඹුරට ටිකක් හරි නොගියප කෙනෙකුට කිව්වොත් එහෙම ආයි බනහන්නෙත් නැහැ හැබැයි. ඊට පස්සේ මේ මේ ආර්යයන් වහන්සේට පිස්සු කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා මේක නම් හරියන්නේ නැහැ වැඩේ කොහොමද අපේ මැරෙන්නේ කියලා හිතනවා. මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ පෙන්නන දර්ශනේ අපි මේ පෙන්නන දර්ශනේ ඇවිල්ලා මේ මේ සාමාන්‍ය මේ මනුස්ස සිතකට දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. කතා කරන මේ කතා කරන කාරණාව එහෙමයි. ගැඹුරුයි. අතිශයින් ගැඹුරුයි. මනුස්ස සිතකට දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි. ඉතින් ඒක දකින්න මහා නුවණක් තියෙන්න ඕනේ. මේක මේක මේක ඇත්තටම සබාදහම සබාදහමට අපි සුදුසුද අපිට සුදුසුකමක් තියෙන්නත් ඕනේ. අපිට මේ මහා ඇත්තටම අපි කතා කරනවා මේ ලෞකික ලෞකික ගින්නක් ලෞකික සුවය කියන්නේ ගින්නක්නේ. එහෙමයි. එතකොට අපි කතා කරන ලෞතුරු සුවය කියන්නේ. එහෙමයි. ඒ ලෞතුරු සුවය කියන එක සදාමරණීයයි. එහෙමයි. ඒක වෙනස් වෙන්නේ එහෙමයි. දැන් ඔය ලෞකික එක බඩු දැන් මොන හරි තියෙනකොට සතුටුයි. නැති වුණාම දුකයි. දුකයි. එහෙමයි. නමුත් ලෝකෝත්තර ස්වභාවයේ තිබ්බත් සතුටුයි. නැතත් සතුටුයි. දැන් අර කාමරේ අස්තරන එක කරත් හොඳයි. එහෙමයි. හොඳයි. එහෙමයි. අනේ අපනේ නොවන ස්වභාවයේ දකිනවා නම් ලෝතුරුසෝයි. එහෙමයි ආරණහස. ඒක හරි පුදුම කතාවක් හැබැයි නේ. එහෙමයි. එහෙමයි අරන්ස ඒ දිනදා ජීවිතේ නම් ඒක හොඳට අත්දකින්නවා. හැබැයි මේක තවත් ගැඹුරු පැත්තක් තියෙනවා. ඌටත් වැඩි ගැඹුරු ඊගාව අධ්‍යයනක් තියෙනවා. ඒ තමයි දැන් ওই ලෝතුරුසය දැනෙනවා. දැන් උකට කම්පැනි නෑ. හැබැයි ඒක එහෙම දැනිලා ඒ උනාට කියනවා මේක අස් කරන්න කියලා. ඒක වෙනම කතාවක්. එහෙමයි. අර ඔක්කොටම වැඩි ඒක වෙනස්. අර පොඩි ළමයි තේරම එක ඉන්නවා කියන්නේ ඕකට තමයි. එහෙමයි. අර මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලොවම මිදිලා සමවාසය කරනවා කියෝ ඔකට තමයි. එහෙමයි. ඔව් බුදුන් වහන්සේට පුළුවන් තුච්ච පොටිල බහින් එළියට කියන්න. එහෙමයි. එතකොට අපි කිව්වොත් එහෙම පොල්ලක් අරගෙන එතකොට ආපෝ මේ මොන මේ මේ ආර්යයන් වහන්සේලාමද මේක හරියන්නේ නැහැ කියලා මේ අනිත් පැත්තට අපිටත් එනවා රිටර්න් එක. එහෙමයි. හැබැයි අවබෝධය තුළින් ඒක කියන එක වෙනස් ටිකක්. එහෙමයි. මෙතනදී අපිගා අපි අපි දේශනා කරන ධර්මයේ අනුවයි කෙනෙක් ඔක තේරුම් ගන්න. එහෙමයි. දැන් බුදුන් වහන්සේ මෙච්චර මෙච්චර ධර්මයක් දේශනා කළා තියෙද්දි දැන් පෝටිල භික්ෂුන් වහන්සේ කියන්නේ ධර්මයේ හොඳ දැනුමක් තිබිච්ච කෙනෙක්නේ. ගෝලිය වෙලානේ. එහෙනම් මාර්ගය හදලා තියෙනවානේ. එහෙනම් පෝටිල භික්ෂුන් වහන්සේ දන්නවා බුදුන් වහන්සේ නිකම්මට තුච්ච පහත් කියලා කරන්නේ නැහැ. එහෙනම් මගේ දෝෂයක් තියෙනවම තමයි කියන්නේ. එතකොට බෝටල භික්ෂුන් වහන්සේ අනිත්‍යයට කියන්නේ නැහැ මේ බුදුන් වහන්සේ මහා පහත් විදියට එතකොට ඒකෙන් තේරෙනවා පෝටිල භික්ෂුන් වහන්සේගේ ගෞරවය නැති වෙන්නෙත් නැහැ. එහෙමයි. පෝටිල භික්ෂුන් වහන්සේට එහෙම කිව්වා කියලා පෝටිල භික්ෂුන් වහන්සේ බැන බැන යන්නෙත් නැහැ. එහෙමයි. පෝටිල භික්ෂුන් වහන්සේ කරේ මොකද්ද? සේරම අත්හැරලා හිතුව වනගත වෙනවා. අවබෝධ එහෙමයි. හිතුව මේක හරියන්නේ මම බුදුන් වහන්සේ කියපු එක මෙනේ වෙනකොට දුක හිතෙනවානේ. එහෙමයි. කියනවානේ දැන් උනත් ඔය බැන්නාම කියන්නේ මම යනවා යන්න කියලා. සාමාන්‍යයෙන් <laughs> ඔය පොඩි ළමයි හිටන් ඔය කියනවනේ ඔහොම. එහෙමයි. මේ මම යනවා යන්න මට බැන්න කියලා කියනවනේ. අන්න ඒ වගේ පොඩි ලැජ්ජයි. ගෝලීන්ට මුණ දෙන්නත් ලැජ්ජයි. දැන් බුදුන් වහන්සේට ආයි මුණ දෙන්නත් බෑ. තුච්ච පොඩි ලොව කියවුවට පස්සේ මේ විදිහට හත් වතාවක් ඒ සූත්‍රයේ තියෙන. එතකොට බුදුචුණාසේට කොහොමද දැන් බුදුන් වහන්සේ බෑ දකින්නත් බෑ. මේ එතකොට තේරෙනවා අනිවාර්යයෙන්ම මේ සත්‍ය අවබෝධ කරලා සේරම ඉවර කරලා තමයි බුදුන් වහන්සේ සීල වන්දනා කරන්න අවබෝධ කරයි කියන්නේ. එහෙමනේ අපි භික්ෂුන් වහන්සේලා ගිහිලා අවසානයේදී වන්දනා කරලා කියනවනේ. එහෙමයිපත් තුන බව ප්‍රකාශ කරනවනේ. එහෙමයි. එතකොට ඒ ඒ ඒකට තමයි පොඩ්ල භික්ෂුන් වහන්සේ එළියට බහින්නේ. එහෙමයි. එතකන් කාගවත් මුණ බලන්න බෑ. ගෝලෙක්ගේ මුණ බලන්නත් බෑ. බුදුන් වහන්සේගේ මුණ බලන්නත් බෑ. ඒතකොට ඉන්නත් බෑ කොහොමද? එහෙමයි. එතකොට හරිනේ දීලා තියෙන කමටහන්. එහෙමයි. එහෙමයි. මේක බුදු කෙනෙක්ගේ අවබෝධය නැති වෙලා නෙමෙයි තුත්‍ර පොට්ල කිව්වේ. කිව්වේ එහෙමයි. ටෙස්ට් වලට ඇවිල්ලා නෙමෙයි ඔය කිව්වේ. එහෙමයි. ඒක තමයි ඊටාම ගැඹුරුනේ නේද? එහෙමයි අපි සමහරලාට මෙතන කියනවා අපි සත්‍යයේ දෝංකාරය කියලා. අපි සමහරලාට කියනවා ලෝම දෙදරයි කියලා. අපි සමහරලාට ඒ කියන දේවල් අහනකොට ඔක්කො තනිකර පිරිසුදු ධර්මයේ පිරිසිදුවටම ධර්ම මාර්ගයේ පෙන්නනවා ඒ වගේම අවඩ පෙන්නනවා. මේක කරන්න එපා මේක කියන්නේ දැන් මුලින් අපි කියනකොට වැඩි කවුරුත් ගණන් ගත්තේ නැහැ. හැබැයි දැන් හැබැයි තේරුම් අරන් තියෙනවා මේ ලොකු අවබෝධකින් මේ කියන්නේ කියලා. දැන් තේරුම් අරන් තියෙනවා මේ මේ භික්ෂුව ඉන්නේ මේ ඩිග්‍රී ගහන්නවත් මේ මේ නැතුව මේ ගිහිලා මේ පට්ටම් ගහන්නවත් නෙමෙයි භික්ෂුව ඉන්නේ නිවන් දැන් අර කියාගෙන ගියා පිරිස මේ කාලේ ඔක කරන්න බෑ කියලා. හැබැයි දැන් ආර්යයන් වහන්සේගේ දේශනාවම අභියෝගයක් වෙනවා. එහෙමයි ආර්යයන් අරූපෙත් පෙන්නනවා. කාම භූමි, රූප භූමි, අරූප භූමි සිත තුලින් 31 ලෝක ධාතුවක් පෙන්නනවා. එක සූත්‍රයක්වත් මෙයා ඉතුරු කරන්නේ නැහැ. මෙයා අපේම නිවන් මඟ පෙන්නනවා. මේ කරන්නේ. ඕ දැන් ලැජ්ජයි. එහෙමයි. ලැජ්ජයි. දැන් අර මේ රූප රාග අරූප රාග නැහැ කියපුවාට දැන් මූණ බලන්නත් බැරි වෙනවා මිනිස්සු. <laughs> එහෙමයි. ලැජ්ජ පොත්ත බලලා හරියන්නේ නැහැ හාමුදුරනේ කියලා අපි කියන්නේ. කියලා තේරෙනවා එහෙමයි. ආයෝගික වෙන්න හාමුදුරනේ හැම මොහොතෙම සිතේ කළා මිදෙන්න හාමුදුරනේ. එතනට නේද අපි යන්න ඕනේ. එහෙමයි. ඒකනේ වෙන්න ඕනේ. එහෙමයි. මෙහෙණින් වහන්සේලා හැබැයි ගොඩක් අපි අගේ කරනවා අහංකාරකමක් නැහැ මාන්නයක් නැහැ සමහරලාට මාර්ගය තමයි මේ හොයන්නේ අපි දන්නවා මේ මේ හොයන්නේ පිරිසිදු මාර්ගය. මොකද මේ මේ පාරිගම්ම මම චූටි පාරිගම්ම මේ කන්‍යාරි නගර ගිහලා තනනහට ගව් මල්ලල්ලා අම්මගෙන් අහනවා මම කොහොම ඉතිනේ මම කියන්නේ ඇඟද මං කියන්නේ ගව්මද එහෙම පුස්වන් ආරෙන් හොර චූටි පාරිගම්ම එහා එහෙමකක් තිබ්බම චූටි කාලේ මේ මෙහෙම කොයි පළාතේද ආරෙන් හොරන් කුරුණෑගල ආ මේ මේනින් අතර සතර දිසා එහෙම කතා කරා අනුරාධපුරේ කතා කරනවා දැන් කුරුණ හැකියි. එතකොට තව කතා කරලා පොළඹින් කතා කරනවා. තව කතා කරනවා අකුරැද්ද. තව කතා කරනවා රත්නපුරෙන්. තව කතා කරනවා මේ මේ මේ හොරණ පැත්තේ. තව ලංකාව වටේම මෙහෙනින් වහන්සේලා හරියට නිකන් කතා වෙලා වගේ. මේ ගන්නවා මේ ගන්නවා බලනකොට ඉතින් අපි දන්නේ නැහැ දැන් කොහෙද කියලා. ඒතකොට අපි දැන් පලාතෙන් විතරයි දන්නේ. අර හාමුදුරුවරුන්ගේ නම් කියන්නේත් එහෙමයි. නේ සංගන්නේ එක්කෝ කියන්නේ කිරිබත් ගොඩ එක්කෝ කියන්නේ නේ එහෙමනේ කියන්නේ නේ කියන්නේ කටුකුරුන්ද එහෙම නැත්තම් ඔය එහෙමනේ දැන් අපේ වික්ෂුණාන්සලාගේ නම් කියන්නේ ගමේ නමනේ කියන්නේ ඒ වගේ දැන් මෙහෙණින් ඉන්නවන්සලාගේ ගමේ නම තමයි අපි අහන්නේ ගමේ නම ආරෙන්නේ පලාතේ නම අපි අපි පලාතේ නම විතරයි <laughs> අපි අපිට වැඩක් නැහැනේ අපේ රූපනාම වැඩ අපිට වැදගත් වෙන්නේ මෙතන ධර්මයක් සාකච්ඡා වෙනවා මෙතනින් ධර්මය ඉල්ලනවා නම් අහනවා නම් ඒ ගැඹුරු තැන නම් ඒක මේ මේ සමාජය තුළ එහෙම කෙනෙක් ඉන්නවා කියන එක ලොකු දෙයක්. එහෙමයි. හරි කුරුණෑගල හරි අනුරාධපුරේ හරි කොහේ හරි කමන්නේ. මේ දීපේ හතර කොනේ කොහේ හරි මේ මග යන අය ඉන්නවනම් ඊය ඒකරාශී වෙන්න ඕන. එහෙනම් එහෙම බය නෑ දැන්. ඊයට ඒ අයට තියෙන්න එපැයි යම් කතා කරන්න කෙනෙක් ඉන්න එපැයි. එහෙමයි. අපිට අපිට මේ ටීවී එකට ඇවිල්ලා නිකන් අලුව වගේ රඟපෑවට වැඩක් නෑ. එහෙමයි. අපි අද්දුතරමින් නම්බර මේ ෆෝන් නම්බර එක දීම තුළ මේ විද්‍යුත් මාධ්‍ය තුළ විශාල විශාල නෙට්වර්ක් එකක් වගේ. එහෙමයි මිවන් මග යන අයට කොයිතරම් මේක වටිනවද? එහෙමයි. මේ ආර්යයන් වහන්සේ නමක් ඉන්නවා මේක කෝල් එකක් දීලා ධර්මයේ දැනගන්න පුළුවන් උන්වහන්සේ ඉන්නේ කොහෙද කියන එක වැඩක් නැහැ. අපිට ධර්මයේ ගන්න පුළුවන්. කියනවා. අපි කියනවා ආර්යනාස ප්‍රශ්නයක් ඕන එකක් තියෙනවා අපිට කිසුනන්න බැයි නම් ආරණ සාමි අහගන්න බහදලා මේ වහන්න අහනවා දැන් හැමෝම එකතු වෙලා වශයෙන් අහනවා ආරණ සාමි ආරණ සාමිගේ සයිස් එක බලන්නත් අහනවා ගැඹුරු ගානට දැන් තේරෙන්නේ නැහැ ගිහිල්ලත් නැහැ ඒ වුණාට හිතලා අහන්න යනවා හැබැයි ඒ ඒක අපි නරකයි කියන්නේ ඒක හොඳයි ඒකට හේතුව තමයි උත්සාහයක් හරි කරනවා ගැඹුරු තැන දකින්න සිහිනයක් තියෙනවා ඒ කියන්නේ ගැඹුරු තැනක් දැකලා මිදෙන්න නිවන් දකින්න තියෙන ඕනකම නිසානේ කරන්නේ. ඒකට ධෛර්යයක් ඇති වෙනවා. ඒක අනිත් අයටත් ධෛර්යයක් ඇති සමහරලාට ඒ අපිට තේරෙනවා ඒකට එන එක ලේසි නෑනේ. ඒකට එන ප්‍රායෝගික පැත්තෙන් අභ්‍යන්තරයෙන් දැක්වීමින්, දනිමින්, මිදිමින් යන්නේ. එතකොට මේ අරූපේ දකින්න එක පහසුත් නෑනේ. අරූපේ අරූපේ දැනෙන්න ගන්නවනේ අරූපේ දකින්න බෑ. ඒ කියන්නේ අරූපේ මත්තහැට මේ මේ තියෙන කියලා පෙන්වන්න බෑනේ කාටවත්. අභ්‍යන්තරයට දැනුනොත් හොඳයි. එහෙමයි. දැන් අපේ අපේ අපි දැන් අපේ අපේ ආත්ම සංඥාව නැති වෙනකන් අපේ හේවණැල්ල නැති වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ ආරූපිය කොහොමත් අපිත් එක්කම තියෙනවනේ. රූප සංඥාව අපි දැන් මෙතන පුටුව කියලා තියෙන පුටුව කියලා රූප සංඥාව තියෙනකම්ම අරූපේ තියෙනවා. පුටුව කියලා දෙයක්. ඒ කියන්නේ අපිට හදාගන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ අපිට දෙයක් නැති වෙන්නේ නැහැ. එතකොට අපිට මේ දේ නැති වෙන්නම් අපි මේක මේක සත්‍යයට එන්න ඕනේ. දැන් මෙතන මෙන්න මේම අතිශය ගැඹුරුයි මේ කියන එක. ඒ කියන්නේ ඒ කියන්නේ මේ මෙතන අපි මේ චිත්‍රයේ උපමාව අපිට අත්හරින්න බැරි වෙනවා. මොකද බුදුන් වහන්සේ රූප ඡායා කියලා ওই උපමාව ගන්නවා හැමතැනම. අපිට අපි ගන්නවා මේ අපි මේ ඉස්සරහට ගොඩක් මීට වැඩිය බුද්ධ දේශනෙට තව ටිකක් ගැඹුරට යනවා. දැනට අපි මෙතන මේ මට්ටමින් පෙන්නමු. ඒ කියන්නේ ඒ කියන්නේ මෙතන අපි මේ අපි මේ අපි කියවනේ දැන් Taman නැතුව මේවා දකින්න කියලා. එහෙමයි. හැබැයි Taman නැතුව මේවා මෙහෙම මෙහෙම ඔය හැමදේම කරනවා කියන්නේ ඔතන රූපෙත් නැහැ අරූපෙත් නැහැ කාම් භූමියක් නැහැ. එහෙමයි. තුන් භූමියම මිදෙනවා එතකොට. එහෙමයි. හැබැයි ඒක එක්තරා විදියක කමටහන. එහෙමයි. ඒකත් එක්තරා විදියක කමටහන. ඒ කියන්නේ දැන් දැන් ආත්ම සංඥාව තමයි මේකේ තියෙන්නේ අරූපේ. එහෙමයි. ඒ කියන්නේ Tamanට නොපෙනෙනවා මේ ආත්මය කොහෙද තියෙන්නේ කියන්නේ. එහෙමයි. ඒකමයි අරූපේ. එහෙමයි. ඒකමයි දෙයක් කියන්නේ. එහෙමයි. ඒතකොට මේ ශරීරේ කතාවක්වත් මේ ශරීර රූප කතාවක්වත් නෙමෙයි. දැනෙන එකක් මේ කියන්නේ. අපි කියන්නේ අර අපි කියන්නේ මේ අපි කියන්නේ මේ සංඛාරානේ දැනෙන එක කියන්නේ. විඥානේ දැනෙන එක කියන්නේ සංඛාරානේ. සංඛාරමනේ විඥානේ කියන්නේ. ඒතකොට අපි වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කියලා තුන් සංඛාර විදිහට පෙන්නනවානේ. එහෙමයි. ඒතකොට මනෝ සංඛාරත් දෙයක් කියලා පෙන්නනවානේ. ආදරේ, කරුණාව, මෛත්‍රිය, දයාව, ඒතරත් දෙයක්නේ. එහෙමයි. ඒ මම කොතනද ඉන්නේ? අන්න ඒකයි හොයන්න කියන්නේ. මම ඉන්නේ ආදරෙත් එක්ක. මම ඉන්නේ කරුණාවත් එක්ක. මම ඉන්නේ මෛත්‍රියත් එක්ක. හරි. දැන් හැබැයි මේකෙන් අවබෝධ කරගෙන ඔය මෛත්‍රියත් කරන්න ඔය ඔය දැන් මේක අවබෝධ වුණු කෙනෙකුට විතරයි අත්‍තරම මෛත්‍රියක් තියෙන්නේ. එතකක් තියෙන්නේ පු탁ජන භූමියේ තියෙන ස්වභාවය නෙමෙයි මේ කියන්නේ. හැබැයි මේ මේ අවබෝධයත් එක්කලා අර කිසිම දෙයක් ප්‍රශ්න නෙමෙයි කියන එක. එහෙමයි. ඒ කියන්නේ මෙතනදී මේ මිදීම කියන එක සේරම තියෙද්දි මිදෙන එක. එහෙමයි එහෙමයි. ඒකයි මේක භාවනාවේ මාර පරයන්කෙන් වෙන එකක් නෙමෙයි කියන්නේ. නෙමෙයි එහෙමයි අරන් ඒක තේරෙනවා එහෙමයි. ඒ නිසා තමයි අපි කියන්නේ බුදුන් වහන්සේ මහා වීරයක් කරන් මේක අවබෝධ කළේ ඒක අලුයම තුන්යම වැඩියම මේ මේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ ත්‍රිලෝකනාත තුම්භූමිය ජයගෙන කියනකොට හැබැයි බුදුන් වහන්සේ අයිසස්සතිගත කරේ මේක සතර ඉරියව්වෙම මේක තියෙනවා. ඊට පස්සේ අන්න ප්‍රායෝගික වුණා. මුලින් මෙනෙහි කරා. මුලින් මෙනෙහි කරා පටිච්චසමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම ඒක හරි. හැබැයි ඊට පස්සේ ඒක ඒක ප්‍රත්‍යං වෙන්න ඕනේ. ඒක සතර ඉරියව්වෙම දකින්න ඕනේ. අපි කියන්නේ අකුණක් ගන්නවා වගේ දැක්කා කියලා. එහෙමයි. ආ ඊට පස්සේ ඒක අපි දිගටම අර කියන්නේ කලාමෙදිරි එළිය ඊට පස්සේ මහා ආලෝකයක් වෙනවා කියලා. අන්න ඒකම තමයි මේ බුදුන් වහන්සේ තුන් භූමියම ජයගෙන ත්‍රිලෝකනාත සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. නමුත් උන්වහන්සේ මේ දැකපු දේ ඊට පස්සේ යථාර්ථයක්. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ අපි කියන්නේ අපි කියන්නේ මොනවද? ඒක ඒක පත්‍යං වෙනවා කියන්නේ. ඔව් පත් ඒ කියන්නේ ඒ කියන්නේ ඒක සතර ඉරියව්වෙම දකිනවා. එහෙමයි. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ සුදුසු වෙන්නේ මේක දේශනා කරන්නේ. දේශනා කරන්න. මොකද ඒක දැක්කේ අර අර ජටිලයෝ නිගණ්ඨයෝ ගිය විදිහටම ඒ විදිහටමනේ මුලින් ඒවනේ කරේ. එහෙමයි. වෙනින් වෙනින් ගුරුවරු නැහැනේ මේක අවබෝධ කරගත්ත ගුරුවරයෙක් හිටියේ නැහැනේ. එහෙමයි. ඒක නිසා බුදුන් වහන්සේට සිද්ධ වුණා අර නිගණ්ඨ භාවනාවල යෙදෙන්න. එහෙමයි. ඒක නිසා රූප ධානවලත් හිටියා. අරූප ධානවලත් හිටියා. එහෙමයි. ඊට පස්සේ තේරුණා මේකෙත් ඒ ආත්මේ තියෙන ආත්මේ නැති වෙන්නේ නැහැ කියලා මේව කරා. පාවි පාවි ඉන්නවා තමයි. තමන් ඉන්නවා පාවිපාවේ. එහෙමයි. එතකොට ඒ අරූප භාවනාව තුළ පාවිපාවී තමන් ඉන්නවා. තමන් ඉන්නවා කියන සංඥාව තියෙනවා. ඒක අපිට හොඳට දන්නවා මොකද අපි ඔක ගොඩාක් ගොඩාක් ඕකේ බැලුවා. ඒක නිසා අපි හොඳටම දන්නවා තමන් නැති වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තටම මේක මේක නෙමෙයි ක්‍රමය කියලා ඇත්තටම අපි ඇත්තටම මුකුත් දන්නේ නැතුව අපි ඊට පස්සේ අපි අමාරු වෙන හින්දාම තමයි ඇත්තටම අතහැරි. ඒක අපිට තේරෙනවා මේකේ මේකේ නම් මේ බුදුදහමේ බුදුන් වහන්සේ දේශනා කරපු දේම හොයන්න ඕනේ කියලා ඊට පස්සේ තමයි තේරෙන්නේ. එතකොට තමයි ඇත්තටම බුදුන් වහන්සේ සත්සතිය කියන්නේ මාස දෙකකට කිට්ටුයි. සති 8ක් නම් මාස දෙකයි. සත්සතිය කියන්නේ මාස දෙකක්. එතකොට කැලේ දැන් කවුරුවත් දන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වුණා කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. එහෙනම් සෙනගේ ඉන්න එපා ගාසීසේ බෝධිමූලේ බුද්ධත්වයට පස්සේ වනාන්තරේ වට කරගෙන සෙනගේ ඉන්න එපා. එහෙමයි. මගදී උපකා හම්බුනේ කියනවා. ඒ කියන්නේ කවුරුත් දාන්නේ නැහැ. ඇත්තටම කියත හැකි. හ්ම් ඇත්තටම ඔක කියද කියලා කිව්වොත් ඇත්තටම අපි ගැන වැරදි දෙනවා නැත්තම් ඇත්තටම බල්ලෙක්වත් දන්නේ නැහැ කියන වගේ තමයි. ඇත්තටම එක්කවත් දන්නේ නැහැ. පස්සක දවසේ ළඟට එනකන් ඒත් විශ්වාස කරන්නේ එහෙමයි. එච්චර එහෙනම් මේ පස්සක දවස දැන් කියනවනේ ආලාරකාරාම උද්දකරාම පුත්‍ර අපි කියනවනේ දැන් ඔය ධර්මයේ තුල තියෙනවනේ මේ අරූපයේ ඉන්න බ්‍රහ්ම ලෝකෙන් දවල්ට කාලා එනවා වගේ 아무තු කතා දවල්ට කාලා බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා ඉඳලා එහෙමනේ කියන්නේ. දවල්ට ආහාර වළඳලා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙට වෙලා ඉන්නවා කියලානේ කියන්නේ. ඒ බ්‍රහ්ම ලෝකේ කියන්නේ අයද ආහාර වළඳලා ඉතින් හරි. ඇත්තටම තර සිත ඒකාග්‍ර කරගත්තාම හරි සුකුම ස්වභාවයේ ඉන්නවා. හරි. ඔක තමයි බ්‍රහ්ම ලෝකේ වෙන බ්‍රහ්ම ලෝකයක් නැහැ. ඔක තමයි කියන්නේ. දැන් ඒක සමාධියට ගිය කෙනා ඉතින් අර උපදානය තුල ඉන්නවා. ඒක හරි. එහෙමයි. ඉතින් හරි ආහාර වළඳලා බ්‍රහ්ම ලෝකයේ තමයි ඉන්නේ. ඉතින් හරි. දැන් ඕක නෙමෙයිනේ වැඩි. දැන් එහෙමනම් ඉන්දියෙන් දකින්න බෑ බුදු කෙනෙක් පහළ වෙලා කියලා. එහෙමයි. ඒ මිදි මේ වස්සගතවසුවත් ඒ කියන්නේ ධානවල රූප ධානවල හිටියක් දකින්නේ නෑ නේම දෙයක්. එහෙමයි. අපිට මේ අපි මේ කියන්නේ සුද්ධ කරන්නේ. ඒ කියන්නේ මේ අර දෘෂ්ටි නැති කරන්න කියන්නේ. ඕකේ කතා ගොඩක් තියෙනවා අර දෙයියෝ දැක්කා මේ දෙයියෝ මිනිසුත් එක්ක කරටක් දාගෙන ඔය කතා කරන දේ තමයි දැන් කතා පොත් කියලා තියෙන්නේ දැන් ඒ දෙයියෝ කියලා නෑ එක මිනිහෙකුටවත් දෑ බුදු කෙනෙක් පහල වෙලා කියන්නේ දේව කතා ටික තියෙන්නේ අර බුදුන් වහන්සේගේ සිවුරු හස්සේ එක දෙයියෙක් අඟුණා කියලා කියනවා. එක පොතක් ලියාගෙන පොත් එකක් නෙමෙයි ගොඩක් ලියලා තියෙනවා. මේ බුදුන් වහන්සේ බුද්ධත්වයට ලැබුණාම මාර්සෙන් දමනය කරාලු. ඒ මාර්යව දමනය කරනකොට එක දෙයියෙක් හිටියලු සිවුරු හස්සේ හැංගිලා. මේ කතා පොත් එහෙම ලියනවද අපි අහන්නේ? මේ අගෞරවයක් මේ කරන්නේ. මේ මේ ඇත්තටම මේ මේ ධර්ම ධර්මයේ අවබෝධයක් නැතිකමන සාහිත්‍ය රස විඳින්න 아무තු කතා හදපු එකක් මේ අපිට තේින්නේ. මේ එළියේ තියෙන මාර යුද්ධයක් නැහැනේ. මේ ඇවිල්ලා ස්කන්ධ මාර, ක්ලේශ මාර, අபிසංකාර මාර, මාර මාර, දේපුත්ත මාරක පංච පංච මාරෝ ජිනෝ නාතෝ කියන්නේ සිත තුලනේ ස්කන්ධය කියන්නේ දෙයක් කියලා දකින්න ස්කන්ධේනේ. රූප වේදනා සංඥා සංකාර. ඒතකොට ඒකනේ ස්කන්ධ මාර කියන්නේ. ක්ලේශ මාර කියන්නේ දෙයක් තිබ්බොත් නේ කෙලෙසයක් තියෙන්නේ. අන්න ක්ලේශ මාර. ඒතර අபிසංකාර මාර කියන්නේ රූපන් රූපත්‍ය සංකතං අபிසංකර දෙයක් හැදෙන්නේ අபிසංකරනේ. අන්න අபிසංකාර මාර. ඒතර මේ ඔක්කොම තියෙන්නේ සිතේ. ඒක තේද මාර දුවරු තන්න අරති ඉරංගා. ඒත් සිතේ. දෙයක් කියලා ගත්ත තැන පංච මාරම තියෙනවා. ඒකයි පංච මාරය. ආත්ම ආත්මයේ කාසිය අනිත් පැත්ත මාරය. ආත්මය හැදෙන්නේ කොතනද? එතරම් මාරය ඉන්න අනිත් පැත්ත. ආත්මයක් තියෙන්නේ පැමරේ. එහෙනම් මේ මුළු ධර්මයේම අතබුලක් වගේ කේනවා කැටි වෙලා. ඔව් සේරම මේ 31 ලෝක ධාතුම සිත තුළින් දකිනකොට ඔය තියෙන දේව කතා ආරෝමේ සේරම කුඩු වෙලා ඒකයි අපි මේ කියන්නේ මේ මේක මේ බුදුන් වහන්සේ බුද්ධත්වයට ලැබෙන කිසිම දේ දේව කතාව ඇත්තටම කිසිම තේරුමක් නැහැ. ඒක සංස්කාරයක් විතරයි. එහෙනම් ඉතින් පස්වක තවසකාවට අවිලා කියන්න එපා. ඔන්න බුදුන් වහන්සේ වඩිනවා. දැන් බුදු වෙලා ඉන්නේ. දැන් ඔයගොල්ලෝ ලෑස්ති වෙන බණහන් කිසිම පොතක නැහැ නේ. එහෙම. හැබැයි මේ ගිඹුමක් ගියත් කතාවක් දෙවියෝ කිව්වයි කියන. හරි පුදුමයි. ඊට පස්සේ මේ මේ බුදුන් වහන්සේ මේ මේ අන්න අර අර දෙවියෝ ඇවිල්ලා ප්‍රශ්න අහුවයි කියන. අර දෙවියෝ ඇවිල්ලා අන්න බුදු කිහිල්ලා අර මේ බණ කිව්වයි කියන. ඊට පස්සේ බුදුන් වහන්සේ මෙහෙම කිව්වා. මේව මේව ඇත්තටම පොත් ලියාගෙන කරපු දෙයක්. එහෙමයි. මේ ධර්මයේ නෙමෙයි. අපිට මේක පෙන්වන්න සිද්ධ වෙනවා. හැබැයි මේ සිත ඇතුලෙන් එන සංඥාව දේව අර දිව්‍ය සංඥාවක් ස්වභාවයක්. ඒ කියන්නේ මනුෂ්‍ය සංඥාව අභිභාගයේ සංඥා එනවා මේ. එහෙමයි. ඒ වගේ ඇත්තටම අර අර අපි ගත්ත තුරක සූත්‍රේ. අන පුතා තාත්තයි පුතයි හේනට යනවා තරපේක් ගහලා පුතා මැරෙනවා ඊට පස්සේ ගිනි දරාරන් එන්නේ කියලා ගිනි තියනවා දර ටිකක් දාලා අම්මයි තාත්තයි යනවා hina වෙන්නේ මේ අඬන්නේ මොකුත් නැහැ වැළපෙන්නේ ඊට පස්සේ අන්න දෙයියෝ ඇහුවයි කියන ප්‍රශ්නයක් ඇයි මේ අඬන්නේ නැත්තේ කියලා නන්දන්නේ. ඉතින් එක්ක සිත අභ්‍යන්තරයෙන් එන අර දිව්‍ය ස්වභාවය අර මනුෂ්‍ය ස්වභාවය අභිභාගයේ ධර්මයක් නතර ඉස්මතු වෙනවනේ. එහෙමයි. ඉතින් හරි ඒ ඒක තමයි මේ හැමතිස්සෙම පෙන්නන්නේ. එහෙමයි. ඒ ඒ මේ අපේම චිත්ත ස්වභාවය තුළ මනුස්ස ස්වභාවයේ අභිභාගීය ස්වභාවයක් ඒක පෙන්වන්නේ. එහෙමයි. අර මෙහෙම දෙයියෝ ප්‍රශ්න ඇහුවා කියන හැම තැනකම ඒක තමයි පෙන්වන්නේ. එහෙමයි. ඒක ඒ විදිහට දැක්කොත් තමයි යා ධර්මයේ පිරිසිදුව දකින්නේ. ඒක අපි කලබල වෙන්නේ නැහැ. එතකොට දැන් ජටා සූත්‍රය ගත්තත් ජටා සූත්‍රය දෙයියෝනේ ප්‍රශ්න අහන්නේ. අන්තිමටා බහි ජටා ජටායි ජටිතා පජාතන්තං කුච්චම ගෝතෝමි කෝයිම. ඉතින් මේ බුදුන් වහන්සේ ඇත්තටම දැන් බුදුන් වහන්සේට ওই ප්‍රශ්නේ අභ්‍යන්තරයෙන් එනවනේ. මේ ප්‍රජාව අවුලෙන් අවුලට වැටිලා ඉන්නවා. මේ ප්‍රජාව හිතේ එළියට ගැටයක් ඇතුළේ ගැටයක් ගාගෙන. ඉතින් මේ දෙයියෝ ඉන්නේ හිතේමනේ. එහෙමයි. ඉතින් සං මේ ඇත්තටම මේ කතාව මෙන්න මෙහෙම අපි කියන්නේ දකින්න මහා කරුණාවෙන් මේ මේ මේවා ලියා ගන්න මේවා හරි සුන්දරයි එතකොට. ඒතකොට ධර්මයේ අපි ගොඩක් වෙලාවට සූත්‍ර පැහැදිලි කරනකොට වැඩි ඉස්මතු කරන්නේ ඔය දේව ඒවා. ඉස්මතු කරන්නේ මොකද අපි දන්නවා මේක සිත ඇතුලේ සංකාර ස්වභාවය කියලා. සමහර අය බණ කියන්න ගියාම මිනිස්සු රැවටෙනවා. මිනිස්සු රැවටෙනවා බ්‍රහ්මීන්ට ගෑන් රූප ඇඳලා සමහර බ්‍රහ්මිය පිරිමිලු සමහර බ්‍රහ්මයෝ ගෑනු. බුදුන් වහන්සේ කියනවා සිත මිස කය නැති බඹලෝකේ. එහෙමයි. එතකොට එතන රූපෙකුත් නැහැ, කයකුත් නැහැ. බුද්ධ දේශනාවක්. දැන් බුද්ධ දේශනත් ඔක්කොම අමතක වෙලා රූප අඹින්න අඹන්න ගියා. අන්තිමට <laughs> ගෑනු වගේ බ්‍රහ්මයොත් ඉන්නවා. පිරිමි වගේ බ්‍රහ්මයොත් ඉන්නවා. අන්තිමට මේගොල්ලන්ට රූපත් තියෙනවා. අන්තිමට පුදුම ඒවා. පුදුම ඒවා. ඒ කියන්නේ මේ බුද්ධ ධර්මයේ නෙමෙයි. මේ මේ ඇවිල්ලා Hindu ආගමේ තියෙන විදිය. අනිකර කෝවිල. තනිකර පන්සල නෙමෙයි කෝවිල. ඒකට නම දාන්න ඕනේ කෙලින්ම මේ මේ Hindu භක්තිකයින්ට පමණයි කියලා මේ කෝවිල කියන. අයි එහෙම අඹුවේ කියලා එහෙනම් අහන්න ඉතන. අයි මේ නොමග යනවනේ මේ බෞද්ධයෝ කියලා. එහෙමයි. අයි මෙහෙම දේවල් නැහැනේ මේ මේ ධර්මයේ තුල. එහෙනම් සිත සිත මිස කය නැති බඹලෝ කියනවනම් එහෙනම් සිත විතරයි කියනකොට සංඥාවක් විතරයි. එහෙමයි. දැන් මිනිස්සු හිතනවා දිව්‍ය ලෝකෙකුත් තියෙනවා බ්‍රහ්ම ලෝකෙකුත් මේ මුකුත් නොදන්න අසරණ මිනිස්සුනේ මේවෙන් රැවටෙන්නේ. මෙන්න මේ විදිහට අපි දකිනවා නම් මේ සිතමයි එතකොට මුළු දහම. මේ සිත කියන්නේ මේ අපි ඉන්නේ කොතනද කියලා හොයනවා කියන්නේ ලොකු කතාවක්. එතකොට අපි සිත අවබෝධ කළා වෙනවා. එතකොට අපි සිතින් මිදෙනවා. ඒ කියන්නේ අපි සිතින් මිදෙනවා කියන ඔන්න වාක්‍ය පොඩක් බලන්න. අපි සිතින් මිදෙනවා. එතකොට මොකද්ද මේ කතාව? අපි නෑ. අපි නෑ හිමයි. සිත තමයි මම. දැන් සිත සිත නැති වෙලා නෑ. හිමයි. අපි